එතකොට ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නයක් මේ ලෝකයේ කලහ විවාද කියන ධර්මය ඒ වගේම ශෝක කිරීම පරිදේවය කියන ධර්මය මසුරුකම ඊර්ෂ්‍යාව මානය අතිමානය කියන මේ ධර්මය කේලම් කීම් ආදී අකුසල ධර්මය කුමක් නිසා හටගන්නවද කුමක් මුල් කාරණාව කරගෙනද මේවා හටගන්නේ කියලා. අපි මේවා විස්තර වශයෙන් බලමු. ඒ අහන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා කලහ විවාද කියන ධර්මයොත් ශෝක පරිදේව කියන මේ ධර්මයොත් ඒ වගේම මසුරු බව, ඊර්ෂ්‍යාව මසුරු බව කියන ධර්මය, මාන්නය අතිමානය කියන ධර්මය, කේලම් කීම ආදී ධර්මය මෙන්න මේ දේවල් ලෝකයේ ඇති වෙන්නේ ප්‍රිය වස්තුන් නිසා කියලා. ප්‍රිය වස්තුන් මුල් කාරණාව කරගෙනයි ලෝකෙ තුල මේ ධර්මතාවයක විද්‍යමාන වෙන්නේ කියලා. එතකොට අපි ඒ ටික ටිකක් බලමු ප්‍රිය වස්තුන් නිසාලු කලහ විවාද ඇති වෙන්නේ ශෝක පරිදේව ඇති වෙන්නේ අපි යම් යම් වස්තුන් වලට බොහොම ප්‍රියයි කියලා කියමුකෝ කැමතියි කියලා කියමු ඒ කැමති දේවල් නිසාලු රණ්ඩු වෙන්න වෙන්නේ දැනගන්න වෙන්නේ කැට කැඳිලි වලින් කළු පොරෝ වලින් කීසි වලින් ගහගන්න වෙන්නේ ඒ වගේම තෝතා කියලා දැනගන්න වෙන්නේ ඇත්තද කියලා අපි ඒක ටිකක් බලමු දැන් යම් කිසි කෙනෙකුට මොනවා හරි ප්‍රිය වස්තුවක් තියෙනවා නම් ප්‍රිය දෙයක් තියෙනවා නම් ওই දේවල් කවුරු හරි ගන්න ආවොත් මොකද වෙන්නේ ගහලා හරි පැනලා හරි වෙලි කියලා හරි ඒක බේරගන්න හදන්නේ නැද්ද? හදනවා. කොහොම හරි ප්‍රිය වස්තුන් ආරක්ෂා කිරීම නිසා නෙමෙයිද දහදන ගන්න වෙන්නේ අපිට. ඊට පස්සේ රණ්ඩු කරලා බේරගන්න පුළුවන් නම් එහෙම බලන බැරිමුණොත් ගහලා හරි බේරගන්න බලන්න. නේද? අපේ ගෙදර නොයෙක් වස්තුන් අපිට දාගුවෝ තේපල වස්තු කියන්නේ. සෑහොරෙක් ගන්න. මොව අරගෙන යනවා. දැන් ප්‍රිය දේවල් රැකගන්න හින්දා කරන්න වෙනවද නැද්ද? වෙනවා. දැන් ඔය කියන්නේ වැටවල වල තියෙන කක් වලට බඳ වෙන්නේ නේද? ඒ වගේ. එතකොට දැන් ඒක අපිට විශ්වාසයේ ප්‍රිය දේවල් නිසා තමයි මොකද්ද? ගහගෙන ගන්න වෙන්නේ. ඒකේ තියෙන වටිනාකම තමයි බුදුරජාණන් වහන්සේ කියුව ධමයක් අහන්න නැතු මේක අපේ ජීවිතෙන් ඇත්තටම වෙන සිද්ධියද කියලා බලන්න ඕනේ. එතකොට ඔන්න ප්‍රිය වස්තු නිසා තමයි කලහ විවාද තියෙන්නේ කියන එක පිළිගන්න පුළුවන් තමයි. පුළුවන්. ඊට පස්සේ ශෝක කිරීම පරිදේවය. කියන්නේ ශෝක ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා ශෝකය කියලා පරිදේවය කියලා කියන්නේ. නම කිය කියා ආනෝ ගුණ කිය කියා ආනෝ පපුය අත්දා විලාප දිලා ආනමෙකට කියන පරිදේවය. ඒ දේවල් ශෝක කිරීම වැළපීම කියන එක ඇති වෙන්නේ ප්‍රිය වස්තු නිසා. ඇත්තද? ඔකට තව කතාවක් කියනවා බුදුරජාණන් වහන්සේ ජගත්මෝල චේතනාරාම වැඩ ඉන්න කාලෙදී එක්තරා මිනිසෙක්ගේ හිටියා ප්‍රියමනාප එකම පුතේ එකම පුතයි හිටියේ අකාලේ අහනේ පැකටලා මේ පුතා මරුණා ඊට පස්සේ මේ ගෘහපති මොකද කරන්නේ සෝනට ගිහිල්ලා ඒ පුතාව දවලා අඬ අඬ එමින් ගමන් චේතනාරාමයට ගොඩ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපති මොකද මේ කතුල් ලැබුණු මොහොනේ යුක්ත මේ අඬ අඬ ආවේලා වෙන්නේ? ස්වාමීනි මගේ ප්‍රියමනාප එකම පුතෙක් හිටියේ පුතා මරුණා. ඒක එහෙමම තමයි ගෘහපති ප්‍රිය වස්තු නිසා තමයි දුක එන්නේ. මෙයා කල්පනා කරේ එහෙම වෙන්නේ කොහොමද? මේ භාගතුන් වහන්සේ වැඩලා ප්‍රිය වස්තු නිසා එන්නේ ලෝකෙට අපනේ. කියන්නේ තමන් ප්‍රිය දේ නිසා එන්නේ සැපයි. ප්‍රිය දේ නිසා දුක එන්න බෑ. අප්‍රිය දේ නිසා දුක එන්නේ. මේ භාගතුන් වහන්සේට වැරදිලා කියලා එයා උදේ කරන්නේ චේතනාවන් ඉන්නවත් නැති එළියට බහලා කියන. යනකොට ඔය දාගු සෙල්ලම් කරන තව පිරිසක් ඉන්න තැනට ගියාම හිතන ඉන්න කතියද කියනවා මේ මම ජේතවනාරාමයට ගියාම ශ්‍රමණ බවද්දෝතුනේ මට කියනවා ප්‍රිය දේ නිසා දුක වෙනවා කියලා ඇත්තද ඒක මොන පිටද ප්‍රිය දේ නිසා දුක වෙන්නේ කොහොමද ප්‍රිය දේ නිසා ඉන්නේ සැප ඔය කතාව ගියා දිගින් දිගට දිගින් දිගට රැඳෙගෙදෙන්නත් කොසල් රජු ගාවටම ගියා කොසල් රජු කල්පනා කරනවා ප්‍රිය දේ නිසා ඉන්න ඕනේ සැපනේ දුක වෙන්න විදියක් නැහැ ඊට පස්සේ මල්ලිකා දේවිය ටිකක් බොහොම ශ්‍රද්ධාවයි ඒ වගේ නෝනින් කටයුතු කරනවා. මල්ලිකා දේවියට ආරංචි ඒ වචන කියපු පුරුෂයන් භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වමද? ඔව් භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වා. භාග්‍යතුන් වහන්සේ හැමයක් වදලා ගන්න අපිට පේන මට්ටමට වඩා ඕකේ යටි අදහසක් තියෙනවා. එතකොට මොකක්ද කියලා බලමු. ඔන්න ඔතේදී තව කාරණාවක් තියෙනවා දහමක් අහපු නැති මනසක තියෙන මත්තම පෙන්වන්නේ. දහමක් අහලා තියෙන හින්දා යටි කිය දෙන්නක දුක වෙනවා කියන අදහසක් අත්ද තියෙනවා තියෙන්නේ. නමුත් ලෝකේ තියෙන මත්තම තමයි අවිද්‍යාවෙන් යුක්ත මත්තම තමයි මොකද්ද? ප්‍රියදේ නිසා සැප වෙනවා කියන මත්තම තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මල්ලිකා දේවී බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා පුරුෂයෙක් යවනවා මේකේ අර්ථය අහගෙන ඉන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඒ පුරුෂයාට පැහැදිලි කළාම පුරුෂයා ඉන්න මල්ලිකා දේවිට කියනවා. ඊට මල්ලිකා දේවි කුසල රජුගාවට ගිහිල්ලා මේකේ අර්ථය කියනවා. කුසල රජතුමනි ඔබ මේ විදූදක කුමාරයාට බොහොම කැමතිද? මොනවද අහනවද මගේ ජීවිතය වගේ. ඉතින් මේ විදූදක කුමාරයා නැති වුණොත් ඒක මට මොන විදිහකටවත් උරලගන්න බෑ මම ජීවත් වෙන්න දන්නේ නැහැ. එතකොට රජතුමනි එහෙනම් ඔබතුමාට දුක ආවේ මේ ප්‍රිය වස්තුව නිසා නෙමෙයි මේ ප්‍රිය දේ නැති වෙච්ච නිසා නෙමෙයි දුක ආවේ කියලා. කොසල් රජතුමනි ඔබතුමා මේ කසේ ගමට කැමතියි. කසේ ගමට මම ගොඩාක් කැමති මගේ ජීවිතේ වගේ කියලා හිතෙනවා. එන රජ කෙනෙක්වත් මේ කසේ ගම උදුරගත්තොත් ඒ හේතුවෙන් මම ජීවත් වෙන්න දන්නේ නැහැ කියලා හිතෙනවා කියන්නේ. එහෙනම් ප්‍රිය දේ නිසා නේද දුක ආවේ කියලා කියනවා. එතකොට ප්‍රිය දේ තියෙනකොට ඒ ප්‍රිය දේ නැති වෙනකොට ප්‍රිය යම් මට්ටමකටද ප්‍රිය ඒ මට්ටමටම දුක එනවා. ඔගලන්ට හොඳම මින්මක් දකින්ද දුක කියන එක දරුවෙක් හරි දරුණාම කොච්චර දුක එයිද කියන එක දැන් මම බලගත්තා. අම්මා තාත්තා නැති වුණොත් කොච්චර දුක වෙනවද කියන එක ඔයගොල්ලන්ට බලා ගන්න බැහැ. ඔයගොල්ලෝ යම් මට්ටමකට කැමතිද ඒ මට්ටමටම එනවා. ඒක දුක මැනගන්න තියෙන මෙන්න දැනගන්න මොකද්ද? කැමැත්ත මෙන්න. කැමැති මට්ටමට යන්තම් කැමැත්තක් තියෙන යන්තම් තමයි දුකේ. කිසිම කැමැත්තක් ඒ ගැන අපේක්ෂාවක් නැත්තම් දුක කියන එකේ චුට්ටක් කරන්නේ නැහැ. ඒ නිසා යම් වස්තුවකට යම් ප්‍රමාණයකට ප්‍රියද ඒ දුකේ මින්ම කියලා දැනගන්න. හොඳට. අනිත් පිටන ලෝකේ තමන් නිද්දි ප්‍රිය දේවල් හෝ ප්‍රිය දේවල් තියෙදි තමන් හෝ වෙන් වෙලා ප්‍රියයේ දේවල් වලින් වෙන්වීමේ දුක විඳින්න වෙනවා දුක් විඳින දවසට දුක එන නිම්මට නිම්ම තමයි ප්‍රිය නිම්ම. ඒ බව හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ප්‍රිය වස්තු නිසා තමයි කලහ විවාද ඇති වෙන්නේ ශෝක පරිදේව ඇති වෙන්නේ ඊට පස්සේ මාන අතිමාන ඊර්ෂ්‍යා කියලා දේවල් ඇති වෙන්නේ තව කෙනෙකුට බොහොම වටිනා දෙයක් ලැබුණාම ඒකට අපි ප්‍රිය කරන නිසා එයාට ඒක යනවට කැමති නැත්තේ ඊර්ෂ්‍යාව නැත්තම් තව කෙනෙකුට මයින්ඩෝන අනෙක් කෙනාට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් මොනවා හෝ අපි ගාව තියෙන ප්‍රිය කරන දේවල් දිහා බලලයි අපි එහෙම හිතන්නේ. ඒකවල ප්‍රිය වස්තුන් තමයි මේ කෙලෙස් වලටත් මේ කලහල් වාද රණ්ඩු සරුවල් වලටත් ඒ වගේම දුක් දුම්නස් වලටත් තියෙන එකම මින්ම මොකද්ද ප්‍රිය වස්තුව. ඊට පස්සේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රිය වස්තු වලට හේතුව මොකක්ද? ප්‍රිය වස්තු වලට හේතුව මොකක්ද? ඒකට කියනවා බල ඡන්දය. කාම ඡන්දය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු එක්ක නිතරම කැමැත්තෙන් සම්බන්ධ වී සම්බන්ධ වී ඉන්න නිසායි ඕව ඇතුලේ ප්‍රිය දේවල් අපිට අහුවෙන්නේ. කාම ඡන්දය කියනවා. අරමුණු වලට ඇති කැමැත්ත. එහෙන් රූප බලනකොට අපි යම් යම් දේවල් වලට කැමති නම් කැමති දේවල් වලට අපි කියයි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. කැමැත්ත කියන එක ඇති වෙන්නේ මොකේද? කුමකින්ද? කැමැත්ත කියන එක ඇති වෙන්නේ මොකද්ද? සුඛං දුක්ඛං භවංච විභවංච. සැප දුක් දෙක මත. සැප සහගත දෙයට කැමැති කැමැති දේ කියන. එතකොට ක්‍රියාවේ කියනකොට ඒ තුල තියෙනවා ඒකට කැමැති ඒකෙන් සැපයක් අපි බලාපොරොත්තු වෙනවා සැපයක් එනවා කියන එක කියන්නේ. එතකොට කැමැත්තට සුඛ දුක්ඛ කියන දෙකම තියෙනවා. ඇයි දුක් වේදනා විභවය කැමැති නොපවත්ම කැමැති සැප වේදනාවේ භවය කැමැති පැවැත්ම කැමැති. අපි හැම කෙනෙක්ම සැප වේදනාවේ පැවැත්මට කැමතිද නැද්ද? කැමති. දුක් වේදනාවේ නොපැවැත්මට කැමතිද නැද්ද? කැමති. සැප වේදනාවේ පැවැත්මට කැමති වෙනකොට දුක් වේදනාවේ නොපැවැත්මට කැමති වෙනකොට ඒ කැමැත්ත අනුව කැමැත්ත ඉෂ්ට කරගන්න සැප වේදනාව එන වස්තුන්ට කැමති වෙන්න වෙනවා. ප්‍රිය වෙන්න වෙනවා. දුක් වේදනාව එන වස්තුන් අයින් කරගන්න ප්‍රිය වෙන්න වෙනවා. එතකොට මෙතනදී කලහ විවාද දේවල් ඇතිවලා තියෙන ප්‍රිය වස්තු නිසායි ප්‍රිය වස්තු ඇතිවලා තියෙන කැමැත්ත නිසායි කැමැත්ත කියන එක තියෙන්නේ මොකද්ද සැප දුක් කියන ප්‍රභේදයේ මත කිසිම අපි ගහාම යම් ඇහෙන් රූපයක් බලනකොට සැප වේදනාවක් එනවනම් ඒ අරමුණට කැමති ඒ අරමුණ ප්‍රියයි නේද එතකොට ඇත්තද කියලා බලන්න මේක සත්‍යයක් අහනකොට යම් සත්‍යයක් ඇහිම නිසා තමන්ට සැපයක් වෙනවා නම් ඒ සැප සහගත සැපයක් වෙන සත්‍යයට මොකද කැමති ඒ අරමුණ ප්‍රියයි එතකොට ප්‍රිය දේවල් ඔය විදිහට ගත්තාම ඇහැ මුල් කාරණාව කරගෙන සැපේන අරමුණු 1000ක් තියෙනවා නම් කැමති අරමුණු 1000ක් තියෙනවා ප්‍රිය අරමුණු 1000ක් තියෙනවා. ওই 1000ෙන් දවසකට එකක් එකක් නැති වුණොත් දුක සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන මෙන්න මේ ආයතන හය හරහාම ගන්ධ සැප වෙන දේවල් වලට අපි කැමති කැමති වෙන දේවල් වලට ප්‍රියයි. එතකොට ප්‍රිය දේවල් කියලා කියන්නේ මොකද්ද? කලහ විවාද, ශෝක පරිදේයයන්ගේ ප්‍රබවේ මුල් හේතුව. කිසිම කෙනෙකුට ලෝකේ සිංහනාදයක් කරන්න පුළුවන් කමක් නැහැ. කිසිම කෙනෙකුට ලෝකේ බය නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ශෝක පරිදේව මම නැති කළා ශෝක පරිදේව මට එන්නේ නැහැ කියලා දැනකට බය නැතුව කතා කරන්න පුළුවන් කමක් නැහැ ප්‍රිය වස්තු කියනවා නම් ප්‍රිය වස්තු තමයි මේකට ප්‍රභවය කිසිම කෙනෙක් කලහ විවාද මම කරන්නේ නැහැ මම ලෝකෙ කිසි කෙනෙක් කරන්න ඕන තැනක ඉන්නේ කියලා දැනකින් බය නැතුව සිංහනාදයක් කරන්න දැන් මේ මොහොතේ නැත්තම් අද මේ ජීවිතේ කාණ්ඩ සබුව නැති වෙන්න පුළුවන්. නමුත් හෙට දවසේ වෙන්න තියෙන හේතු තමයි නැති වෙනවා. ඒ කාණ්ඩ සබුව නැති වෙන හේතු තමයි මොකද ප්‍රියවත්. ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. කාලයේ වෙනට විතරයි කියන්නේ. නමුත් සිද්ධිය තමයි නැති වෙන්නේ. එතකොට ප්‍රිය වස්තු කියන එක කෙනෙකුගේ ජීවිතෙන් අතහැරෙන්නේ නැහැ. කැමැති අරමුණු හොයනකන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ මේවා ඉතින් හොයන තාක්. මේ හෙවීම නැති වෙන්නේ නැහැ කවදාවත්. සැපේ සැප විඳින තාක් දුකෙන් ඉවත් වෙන්න ඕනේ කමයි තාක්. සැප දුක් කියන ભેදේ ලැබෙන තාක්. සැප වේදනාව තමන්ගේ ජීවිතයේ අනුව පවතින තාක් දුක් වේදනාව තමන්ගේ ජීවිතයේ අනුව පවතින තාක් සත්‍යසහගත අරමුණු හෙදීම දුක්සහගත අරමුණු වලින් ඉවත් වෙන්න හෙදීම කියන කාරණාව නවත්තන්න බෑ. හෙව්වොත් හොයනකොට වැඩිම නවත්තන්න බෑ. ලැබෙන දේ නැති වෙනක නැති වෙනකොට දුක වෙනක නවත්තන්න බෑ. මේක ධර්මතා බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමමයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ අදහසක් නෙමෙයි. අපේ ජීවිතවල සත්‍යවට මොන සිද්ධිය. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා එහෙනම් මේ සැප දුක් කියන දෙක ඇති වෙන්නේ මොකක් හින්දාද? මේ එකින් එකට පෙළ හොඳට බලා ගන්න. ඊට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සැප දුක් කියන දෙක ඇති වෙනවම ස්පර්ශය නිසා. ස්පර්ශය කියන ධර්මතාවය ඇතිතා දැන් පෙළ අනිත් පැත්තට යනවා. ස්පර්ශය ඇතිතා සැප දුක් දෙක නතර කරන්න බැහැමයි කෙනෙකුට. සැප දුක් දෙක නැත ලැබෙන තා ප්‍රියාප්‍රිය වෙනස හම්බ වෙනවා කියන එක නවත්තන්න බෑ. ඊට පස්සේ කියන්නේ කැමැති අකමැති ධර්මතාවයේ යෙදෙනවා කියන එක නවත්තන්න බෑ. හොයනවා කියන එක නවත්තන්න බෑ. හොයනකොට ප්‍රිය වස්තු ලැබෙනවා කියන එක නවත්තන්න බෑ. ඊට පස්සේ නිර්මිත බුදුරජාණන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා. මේ ස්පර්ශයට හේතුව මොකක්ද? කුමන ධර්මයක් ඉක්මවලද මේ ස්පර්ශය ඉක්මවන්න දෙන්නේ? මොකද ස්පර්ශය නැති වුණොත් තමයි මොකද නැති වෙන්නේ? සැප දුක් ශරීරයෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. සැප දුක් වේගොත් තමයි මොකද? ඡන්දය කියන එක. සැපයට කැමති සැපේ සමා ගන්න කැමති දුකෙන් ඉවත් වෙන්න කැමති කියන කැමැත්ත අතහැරෙනවා. කැමැත්ත අතහැරුණොත් තමයි හිතේම අතහැරෙනවා. ඒ කියන්නේ ප්‍රිය වස්තුන්ගේ ලැබීම හෙව්වොත් ලැබෙනවමනේ ප්‍රිය වස්තු. ප්‍රිය වස්තු ලැබෙන එක නතර කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? දෙවීම නැත්තම් කැමැත්ත නැති වෙනවා. ප්‍රිය වස්තු නැති වුණොත් තමයි කලහ විවාද දුක් නැති වෙන්නේ. මේක දැන් අනු කෙලිවලට ඇවිල්ලා එක ක්‍රමයකට. දැන් තියනවා මොකද්ද අහනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ස්පර්ශය කියන එක ඇති වෙන්නේ කොහොමද? කුමන ධර්මයක් ඉක්මවලාද ස්පර්ශයත් ඒ වගේම සැප දුක් දෙක ඉක්මවා ගන්න පුළුවන්. අපේ ජීවිතයේ කුමන ධර්මයක් ඉක්මවලාද කුමන ධර්මයක් අතහැරලාද මේ ස්පර්ශය කියන එකක් ස්පර්ශ නැතිවීමෙන් එන සැප දුක් දෙක නතර කර ගන්න පුළුවන්. සැපේ ඇතිතා ඇලෙනවා දුක ඇතිතා ගැටෙනවා කියන කාරණාව නවත්තන්න බෑ ලෝකෙට. එතකොට ඉතේම ප්‍රිය වස්තු තේරලා කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙටියෙන් බොහොම වටිනා දර්ශනයක්. මොකද මේ ඔක්කොම ටික හැදෙන්න දැන් එක තැන. ආපහුමම මේ පුරුත්තියක් නෙමෙයි නමුත් මේක අවධාරණය මේ කිමුදට අල්ලා දෙන්න ඕනේ නිසා මම නැවත නැවත මතක් කරන්නේ ආපහු හොඳට ගන්න කලහ විවාද කියන ටික ආවේ ප්‍රියවස්තු නිසා ප්‍රියවස්තු ඇති උනේ යම් යම් අරමුණු වලට කැමති වෙන නිසා කැමැත්ත කියන එක ඇති උනේ සැප දුක් කියන ભેදය නිසා සැප දුක් කියන ભેදය ආවේ ස්පර්ශය නිසා එතකොට ස්පර්ශය තිබුණොත් මේ ඔක්කොම ටික තියෙනවා ආය එකක්වත් මගදී නවත්තන්න හැම පුළුවන්ද නවත්තන්න බැහැ ස්පර්ශය ඇතිතා කලහ විවාද දුක් දුන්නස් තියනවා කෙනෙක් කියනවා නම කිය කියා අඬන ಗುಣ කිය කියා අඬන දුක කියන එක නතර වෙන්න බෑ නතර කරන්න බෑ ස්පර්ශය කියන තාල මොනවද මේ ස්පර්ශය චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ජීව සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියන මේ ස්පර්ශ ආයතන හය ආයේ ස්පර්ශ ආයතන ඇතුළේ විදර්ශනා කරලා ඉන්නවා කියන කතාවක් නෙමෙයි ඒ ස්පර්ශ ආයතනය තිබුණොත් ස්පර්ශය ඇතිව සැප දුක් දෙක ඇතිවෙනවා කියන එක නවත්තන්න බෑ. සැප දුක් දෙකෙන් මෙතෙන් විදිහක් නෑ. ස්පර්ශුන සැප දුක් පසපච්ච වේදනා නේද? ස්පර්ශුන සැප වේදනා දුක් වේදනා දෙක ඇති වෙනවද නැද්ද? වෙනවනේ. සැප වේදනා දුක් වේදනා දෙක ඇති වෙනකොට වෙන්න තියෙන ඔක්කොම ටික වේදනාවක් පිළිවෙලට දැන්. එහෙනම් දැන් මෙතනදී පෙන්නනවා මේ ස්පර්ශය කියන එක නිදාන ස්පර්ශය කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද? ඒ ස්පර්ශය කියන එක ස්පර්ශයෙන් මිදෙන්නේ කතම් විභූතේන කුසන්ති පස්ස කුමන ගන්නක ඉක්මුණහම ස්පර්ශය ස්පර්ශ නොවේද? කතම් විභූතේ න කුසන්ති පස්ස කුමන ධර්මයක් ඉක්මුණහම ස්පර්ශය ස්පර්ශ නොවේද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාමච්ච රූපච්ච පටිච්ච පස්සෝ. නාමය රූපය දෙක නිසා ස්පර්ශය වෙනවා. රූපේ විභූතේ නපසන්ති පස්සා. රූපේ ඉක්මුණාම රූපේ ඉක්මවා ගත්තොත් ස්පර්ශයේ ස්පර්ශ වෙන්නේ නැහැ. නදර්ශනයක් කරනවා. රූපෙන් මිදුමොත් රූපේ ඉක්මවා ගත්තොත් ස්පර්ශයේ චක්කු සම්පස් දෝත සම්පස් කියලා පනවන්න බෑ එතකොට කියනවා. තථා සුඛං දුක්ඛං ඒ වගේම සැප දුක් දෙකේ. එතකොට ස්පර්ශයත් ඒ වගේම සැප දුක් දෙකක් කියන දෙක ස්පර්ශය හැම මොකක්මසාරද නාමච රූපච පරිච්ඡ පස්සා නාම රූප කියන ධර්මතා දෙක නිසා ස්පර්ශය ඇති වෙන්නේ රූපං විභූතේ නපුසත්ති පස්සා රූපේ ඉක්මුණාම රූපයෙන් ඔබට ගියාම රූපෙන් එළියට ගියාම ස්පර්ශය ස්පර්ශ වෙන්නේ ස්පර්ශයෙන් මිදුණා. එතකොට ඔන්න එයා තේරුම් ගන්න ස්පර්ශයෙන් මිදුණාම එයා මිදුනේ මොකෙන්ද? සැප දුක් දෙකෙන් මිදෙනවා. සැප දුක් දෙකෙන් මිදෙනකොට සැප දෙයට තියෙන කැමැත්ත, තබා ගන්න තියෙන කැමැත්ත දුක් දෙයට අයිති වෙන තියෙන කැමැත්තකින් කැමැත්ත අතහැරෙනවා. කැමැත්ත අතහැරනකොට ප්‍රිය වස්තු කියලා එකක් නැහැ. සැප වෙන වස්තුවට කැමති ඒකට ප්‍රියයි කියන ටික ප්‍රිය වස්තු අප්‍රිය වස්තු කියන එකත් තේම දෙයක්. අප්‍රිය දේවල් අතහැරලා ප්‍රිය දේවල් තියාගන්න ඕන කියලා එකක් නැහැ. ඒ ලෝකේ සැප එන දේවල් වලට අපි කැමති. එහෙම වුණොත් කලහ විවාද ශෝක පරිදේව නැහැ. මාන අතිමාන මට වඩා ශ්‍රේෂ්ඨයි හීනයි තමයි ඔමනේ ගන්නෑ. කේලන්තිය මසුරුකම් ඒව මොකුත් නැහැ. ඒ මනසට. මනින්ද මෙහෙමත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිර්වේත බුදුරජාණන් වහන්සේ ආයත අන ප්‍රශ්නය දැන් මෙතන දුන්නා උත්තරයක් මොකද්ද? නාම රූප දෙක නිසා ස්පර්ශය වෙන්නේ රූපාභූතයෙන් පුසන්ති පස්ස රූපයේ ඉක්මුණාම ස්පර්ශය ස්පර්ශ වෙන්නේ. එතකොට කතෙන් කතං සමේසති විභූති රූපං මොන විදිහට පිළිපැදලද රූපයෙන් ඉක්මෙන්ද වෙන්නේ දැන් ප්‍රතිපදා ගන්නවා එහෙනම් ඊට පස්සේ දැන් ඵලය ගැන කිව්වා දුක කියන ඵලයේ මේ ශෝක පද්දේ කියන ඵලය ඇති වෙන හැටි දෙන්නවා කියන ස්පර්ශය කියන දැන දක්වා ස්පර්ශය නැති වුණාම මේ ඵලය නැති වෙන හැටි දෙන්නවා දුක නිරෝධය දෙක තියෙන්නේ ඊට පස්සේ අහනවා කතෙන් කතං සමස්සති විභූති රූපා රූපයක් වුණාම නම් ස්පර්ශය නැති වෙන මොන විදිහට පිළිපැදලාද මොන විදිහට පිළිපැදලාද රූපේ ඉක්මවා ගන්න වෙන්නේ. ඔන්න දෙන උත්තරයක් ඒ ටික තමයි මම මාත්‍රකා කළේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහොම වටිනා දර්ශනයක් ගැන බොහොම කෙටි කරනවා. නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නොපි අසඤ්ඤේ න විභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාය පංච සංකා හොඳ උත්තරයක් දෙනවා මොකද්ද නසඤ්ඤ සංඤේ සංඥාවේ සංඥා නැති වෙන්නත් ඕනේ නවිසඤ්ඤ සංඤේ හැබැයි විසඤ්ඤ වෙන්නත් බෑ නෝපි අසඤ්ඤේ අසඤ්ඤ වෙන්නත් බෑ න විභූත සංඥේ සංඥාව ඉක්මවා යන්නත් ඔන්න ඔය විදිහට ඉන්න කිව්වා. ඔන්න ඔතන තමයි ජීවිතේ හරිම වටින්නේ. සංඥාවේ සංඥා නැති වෙන්නත් ඕනේ විසංඥා වෙන්නත් ඕනේ අසංඥ වෙන්නත් අසංඥ වෙන්නත් විසංඥ වෙන්නත් සංඥාව ඉක්මවා යන්නත් ඒවා විභූතේ ඒවන් සමයකස විභූති රූප. මෙන්න මේ විදිහට ඉන්න කෙනාට රූපය හතනවා. මොකක්ද කියන්නේ? සංඥා නිදානාමේ ප්‍රපංච සංකා. ලෝකේ ප්‍රපංචය ඇතිනේ කෙලෙස් ඇතින සංඥා මුල් කරගෙනයි කියනවා. රූපයෙන් මිදුණු මට්ටමේ සංඥාවක් ඇති කරගත්තොත් රූපය ස්පර්ශ වෙනවා රූපය නිසා සැප දුක් වෙනවා කියන මෙම්මක් එන්නේ නැහැ කියන සංඥාවට. දැන් අපි නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නොවි අසඤ්ඤේ න විභූත සංඤේ කියන කාරණාව ටික තේරුම් කරගමු. ඔබ ජීවිතයකට පුදුමාකාර වටිනා දෙයක්. කල්ප සත සහස්ත්‍ර ගණනකිනුත් මේ වගේ ධර්මයන්ගේ අර්ථය අපිට නොපෙනුනේ හින්දා මේ සතර දියාවේ. ඔගොල්ලෝ චුට්ටක් හිතන්න එපා පෞද්ගලික පද පෙරලියක් පෞද්ගලික වචනයක් කියලා. මේ සැබෑම අර්ථයක්. ඒ නිසා පෞද්ගලික කෝණවත් පැත්තකින් තියලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ටික දිහා බලන්න. නසඤ්ඤ සංඤේ සංඥාවේ සංඥා නැතුව ඉන්න කියනවා. මොකද්ද මේකේ තේරුම? කිනොතුනේ අපි ලෝකේ අය ජීවත් වෙනවා කියලා කියන්න තියෙන මිම්ම තමයි කුමන හෝ සංඥාවකින් ඉන්නේ. ඇහැ පරිහරණය කරන්නේ රූප සංඥාවක්. ඒක දෙක කාසා මතක තියාගන්න ඕනේ. පේන්නේ රූපයක් කිව්ව, පේන්නේ රූප සංඥාවක් කිව්ව දෙකම එකයි. රූප සංඥාවක් දකින්න කියන කෙනා ශ්‍රේෂ්ඨයි, රූපය හම් වෙන්නේ කියන තැනා පහළ කියලා එහෙම නැහැ. රූපේ දකින්නවා කියන කෙනා පහත් රූප සංඥාවක් කියලා දකින්න කෙනා ශ්‍රේෂ්ඨයි කියලා එහෙම නැහැ. එකම අරමුණක් වෙනකොට එකම ස්කන්ධ පංචකයක් කියන්නේ. එකම ස්කන්ධ පස්සේ තැන් දෙක ගැන කතා කරන්නේ හොඳට මතක තියාගන්න ඕනේ අපි සාමාන්‍ය ලෝකයේ ඇහැ පරිහරණය කරනකොට සාමාන්‍ය ලෝකයට තියෙන්නේ මොකද්ද රූපයක් දකින්නවා කියන සංඥාව රූපයක් පේනවා කියන අදහසට රූපයක් දකින්නවා කියන සංඥාවයි ලෝකේ තියෙන්නේ කන පරිහරණය කරනකොට සත්‍යයක් අහනවා කියන සද්ද සංඥාවයි තියෙන්නේ නාසය පරිහරණය කරනකොට ගන්ධයක් දැනගන්නවා කියන ගන්ධ සංඥාවයි තියෙන්නේ. දිව පරිහරණය කරනකොට රස දැනගන්නවා කියන රස සංඥාවක් තියෙනවා. කය පරිහරණය කරනකොට කයට ගැටෙන සීත උෂ්ණ කියන පොට්ටප සංඥාවක් තියෙනවා. හිතෙන් යම් ධර්මාරමණ දැනගන්නකොට ධම්ම සංඥාවක් තියෙනවා. ලෝකේ හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ සංඥා, ධම්ම සංඥා කියන ওই සංඥා හය ඇතුළේ කොතනක හරි තැනක ඉන්නේ. ඔක තමයි ලෝකය කියන්නේ. තේරුණානේ? දැන් බුදුරජාණන් වහන්සේ දෙනවා ඉලක්කයක් මොකද්ද? නසඤ්ඤ සංඤේ මේ ලෝකයාගේ සංඥා හයේම සංඥා නැතුව ඉන්න ඕනේ. ඇහැ පරිහරණය කරනකොට රූප සංඥා ඇතුව ඇහැ පරිහරණය කරන්න ඕනේ රූප සංඥා නැතුව. දැන් ප්‍රශ්නයක් තියෙනවා. නසඤ්ඤ සංඥා නසඤ්ඤ සංඥා කියලා කිව්වේ ලෝකයාගේ සංඥාවේ සංඥා නැති වෙන්න ඕනේ. අනිත් එක අනිත් පැත්තට කියනවා සංඥා නැති වුණා කියලා විසඤ්ඤ න විසඤ්ඤ සංඥා විසඤ්ඤ වෙන්න බෑ. ඒ දැන් සීමුර්තා වෙච්ච කෙනෙක් ගන්න විසඤ්ඤ වෙච්ච කෙනෙක් ගන්න එයාත් ඉන්නවනේ ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව නේද? නමුත් විසඤ්ඤ වෙන්නත් බෑ. ලෝකයේ සංඥාවේ සංඥා නැති වෙන්නත් ඕනේ. හැබැයි විසඤ්ඤ වෙන්නත් බෑ. ලෝකයේ අසඤ්ඤ අසඤ්ඤ වෙන්නත් බෑ. මොකද දැන් අසඤ්ඤ තලයේ ඉපදිච්ච කෙනාට රූප සංඥා, ශබ්ද සංඥා ඇතුව නින්නේ. තේරුණාද කියන්නේ? දැන් මෙතන කියනවා සංඥා සංඥා නැති වෙන්න ඕනේ. හැබැයි අසඤ්ඤ වෙලත් නෙමෙයි. විසඤ්ඤ වෙලත් නෙමෙයි, අසඤ්ඤ වෙලත් නෙමෙයි. ඊළඟ විභූති සංඥා සංඥාවේ ඉක්මවලත් නෑ. ඒ කියන්නේ නේව සංඥා නා සංඥා සමේත ගිය අරුති භ්‍රමයන්ටත් රූප සංඥා, සත් සංඥා, ගත් සංඥා නෑ. නමුත් එතෙත් ගිහිල්ලත් නෙමෙයි. විසංඥා වෙලත් නෙමෙයි, අසංඥා වෙලත් නෙමෙයි, නේව සංඥා නා සංඥා සමේත ගිහිල්ලත් නෙමෙයි. හැබැයි ලෝකයේ සංඥාවේ සංඥාවක් නෑ. මෙන්න මේ විදිහට ඉඳ කිව්වා. මම කියන කාරණා තේරෙන මේ බොහෝම වටිනාම උත්තරයක් බුදුරජාණන් දීපත් කරන්නේ. දැන් ලෝකිත ලෝකේ කෙනෙකුට මොන විදිහට හම්බ වෙන්නේ සිද්ධියක්. ඒ කියන්නේ ලෝකේ හැම කෙනෙක්ම ඉන්නේ මොකද්ද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ සංඥා, ධම්ම සංඥා කියන සංඥා අයින් යුක්තව. දැන් දෙනවා පළවෙනිම ඉලක්කය තමයි අපිට මොකද්ද? නසඤ්ඤ සංඥා. මේ සංඥා හයේම සංඥා නැති වෙන්නත් ඕනේ අනිත් පැත්තෙන් වෙනකොට සංඥා නැති වුණා කියලා හැබැයි විසංඥා හරියන්නේ නැත්නම් මේ මුත්‍යා වෙලා විතර හරියන්නේ නැත්නම් එහෙම උත් එයක් නිකන් දැන් කරේනවා මොකද එයත් මේ කලහ විවාද නොවන ආර්යයන් වගේ කියනවා එහෙනම් විසංඥා වෙලා නැහැ එහෙනම් අසංඥා වෙලා නැහැ අසංඥා තලයේ සංඥා මුකුත්ම නැත්නම් ඒක ඉපදිලා එහෙමත් නැහැ සංඥාව ඉක්මවාගේ නේව සංඥා රසජාතයට ගිහිල්ලා ගියා. ඒ කියන්නේ මේ දෙකෙන් කියන සංඥාවක් තියෙන්නත් ඕනේ කියන එක. ඒ අසංඥ වෙන්නත් බෑ, සංඥ වෙන්නත් මේ දෙකෙන් පෙන්නන සංඥාවක් තියෙන්නත් ඕනේ. හැබැයි ලෝකයේ සංඥාවක් තියෙන්නත් බෑ. ඒක දෙපැත්තනේ. ඉස්සරහට කියන පෙන්නනවා නතඤ්ඤ සංඥේ ලෝකයේ සංඥාවේ සංඥා නැති වෙන්න ඕනේ. අනිත් එකෙන් පෙන්නනවා එහෙම වුණා කියලා සංඥාවේ සංඥා නැතුව හිටිය කියලා විසඤ්ඤ වෙලා කිසිම සංඥාවක් නැති වෙලා එහෙම නෙමෙයි කියලා. විස නැවිසඤ්ඤේ නැවිසඤ්ඤ සංඥේ නොකිය අසඤ්ඤේ නවිභූත සංඥේ. ඔන්න ඔය විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් වුණා. ඒවන් සමේතස්ස විභූති රූපං මෙන්න මේ විදිහට ඉන්න කෙනාට වෙන්න නම් මොකද්ද? රූපය අත්හැරෙනවා. කුමක්ද සංඥා නිදානාහි ප්‍රපංච සංකා මේ ලෝකයාගේ සංඥාව මුල් කරගෙන ප්‍රපංච ඇති වෙන්නේ කියනවා රූප සංඥාවෙන් ඉන්න කෙනා රූපේ ආරම්භය මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් හිතලා ප්‍රපංච ඇති කරගන්න පුළුවන් සංඥා වර්ගය සංකාරතුලුත් ඒකමයි ප්‍රපංචය එතකොට මේ කියපු දර්ශනයෙන් හිතියොත් කෙනෙකුට සංඥාවේ සංඥා නැතුවක් ඉන්නවා. හැබැයි විසඤ්ඤා වෙලත් නෙමෙයි අසඤ්ඤා වෙලත් නෙමෙයි සංඥාවේ ඉක්මලත් නෙමෙයි කියන තැනක ජීවත් වුණොත්. ওই ජීවත් වෙනකොට වෙන්නේ මොකද යාට? ඒවා සමේතස්ස විභූති රූප. මෙන්න මෙහෙම කෙනා රූපේ මෙදෙනවා. මොකද රූපේ මෙතන මොකද වෙන්නේ? රූප විභූතේ න කුසංකිතෝත්ත රූපේ ඉක්මනම ස්පර්ශේ ස්පර්ශ වෙනවා කියලා ප්‍රත්‍යක්ෂයට යන්නේ ගමෙට යන්නේ ස්පර්ශය නැති වුණොත් සැපයි දුකයි කියන ගණයට යන්නේ සැපයි දුකයි කියන ගණයට යන්නේ නැත්නම් ඡන්දය කියන එකට යන්නේ ඡන්දය කියන එක නැති වුණොත් ප්‍රිය වස්තු කෙනකට ප්‍රිය වස්තු නැති වුණොත් කලහ විවාද ශෝක පරිදේව නැහැ දැන් වෙන යන්න කිසිම තැනක් නැහැ මේ ඔක්කොම ටික මිදෙන්න තියෙන එක ක්‍රමය. මොකක්ද ක්‍රමේ? සංඥාවේ සංඥා නැතුව ඉන්න ඕනේ. හැබැයි විසංඥාලත් හරියට තේරෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ මේ තමයි දුකෙන් මිදෙන්න කැමති නම් ජීවත් වෙන ඔය විදිහට. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම සංඥා, ධම්ම සංඥා කියන මේ සංඥා හයෙන් ඉන්න කෙනාට කියන මොකද්ද? මේ තමයි ලෝකේ. ලෝකෙ තුල ඉන්නේ. ලෝකෙ තුල ඉන්න ලෝකෝත්තර. මෙතන තියෙන වටිනාම දේ තමයි අර මම කිව්වේ මේ ලෝකයේ සංඥාවේ සංඥා නැතුවක් ඉන්නවා. හැබැයි විසඤ්ඤ වෙලක් අසඤ්ඤ වෙලක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ නැත්තම් අපිට ඇස් දෙක වහගෙන පැත්තකට වෙලා හිටියොත් ලෝකයේ සංඥාවේ සංඥාවක් තියන්න පුළුවන් නේ. නමුත් එහෙමවත් හරියන්නේ නැහැ කියන එක කියනවා. කොහොමද මේක බලන්නේ? මේ සිද්ධිය අපේ ජීවිතෙන් දකින්න ඕනේ බුදුදහම කියලා කියන්නේ ජීවිතෙන් පලා යන එකක් නෙමෙයි ජීවත් වෙන සිද්ධිය තුලම දකින්න ඕනේ ධර්ම. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ භවනා කරන්න කියලා දෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමය වැරදි. මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමයටමයි රාග දේශම ඇති වෙන්නේ. දැන් අපි නිකන් ගමු ඔය මෙතන එන්න මේ පින්වතුන්ගෙන් කවුද ඔන්න මම රාගය ඇති කරගන්න නැහැ කියලා හිතලා රාගය ඇති කරගත්තද? නැහැ. ඔන්න මම තරහ ගන්න නැහැ කියලා තරහ ඇති කරගත්තද හිතලා? ඔන්න මම මෝහය ඇති කරගන්නවා කියලා මෝහය ඇති කරගත්තද? හිතලා අවිද්‍යාව මම අවිද්‍යාව ටිකක් ඇති කරගන්නවා කියලා අවිද්‍යාව ඇති කරගත්තද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද? ඒක මම ටිකක් ඇති කරගන්න ඕනේ කියලා ඇති කරගත්තද? මාන්‍ය ඇති කරගන්න ඕනේ, ආශ්‍රව ඇති කරගන්න ඕනේ, උපාදාන වෙන්න ඕනේ, සංයෝජන ඇති කරගන්න ඕනේ, ඕක යෝග ග්‍රන්ථ නීවරණ මේවා ඇති කරගන්න ඕනේ කියලා කවුද ඇති කරගන්නේ? ඔගොල්ලෝ කලේ මොකද්ද? ජීවත් වෙන එක විතරනේ. ප්‍රාර්ථනාවට ගියා උදේ හවස ගෙදර ආවා රෙදි පිළිටි හේතුව දඟුව බලා ගියාගත් ඔච්චරයි කරන්නේ ඔය කරන එකට මේ ඔක්කොම ටික ඇති වෙලා නෙමෙයිද එහෙනම් දැන් මෙතෙන් විතර එකකින් එකට අපි හොයන්න ඕනේ අවිද්‍යාව කියලා හොයන්න ඕනේ ඒක හොයලා නැති කරන්න ඕනේ තණ්හාව කියලා හොයන්න ඕනේ හොයලා නැති කරන්න ඕනේ සක්කායදිට්ඨිය කියලා හොයන්න ඕනේ හොයලා නැති කරන්න ඕනේ ඒක අසාධාරණ නැහැ කෙලෙස් ඇති වෙන පැත්තට ජීවත් වෙන විතරයි ඔක්කොම කෙලෙස් ඇති වෙලා. නැති කරන්න පැත්තට එකින් එක හොයන නැති කරන්න ගන්නවා. ආර්යජනනාගේ ලෝකේ පහළ වුණේ එහෙම භාවනාවක් කියලා එකක් කියලා දෙන්නවත් මේ එකක් අල්ලගෙන නැති කරන්නවත් නෙමෙයි. ජීවත් වෙච්ච ක්‍රමයට බුදුජානක දැක්ක ලෝකේ ජීවත් වෙන ක්‍රමය කරන්නේ. මේ ජීවත් වෙන ක්‍රමයට ඉබේමයි සතර ඇති වෙන හේතුව හැදෙන්නේ. සසර නතර වෙන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙනවා. ඒ කියන්නේ ජීවත් වෙනවා කියලා කිව්වේ ඇත්තක වාහනේ එකතන ඉඳගෙන ඉන්න එක නෙමෙයි වැඩට ගිය එක නිකලෙන්නේ. එහෙනම් ඒ වෙනද විදිහටම බත් පාර්සල් එකදගෙන උදේ වැඩට යන්න ඕනේ. හවස ගෙදර එන්නත් ඕනේ, දෙවිතේ හොදන්නත් ඕනේ. හැබැයි ඒක කළ යුතු නිවන් දකින්නත් ඕනේ. අන්න එහෙම ක්‍රමයක් හොයලා දෙන්න. ඒතකොට පැය කාලයි පැය භාගයයි පැයක් භාවනා කරනවන කියන තැනකින් නැහැ. එතකොට ඒ ඔක්කොම කැලේකට යන්න ඕනේ ආරණ්‍යකට යන්න ඕනේ කියලා එකකුත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනසකට පිනවන උගුනේ සංඥාව වෙනස් කරන්න විතරයි. ඉතින් මේ දර්ශනයෙන් දෙන්නේ ජීවත් වෙන්න සංඥාව වෙනස් කරගන්න. මොකද සංඥාවයි ප්‍රපංචයට මුල් වෙන්නේ කියනවා. සංඥා නිදානාය ප්‍රපංච සංකාර. දැන් අපි ක්‍රමයක් හදාගන්න ඕනේ ක්‍රමයක් හොයාගන්න ඕනේ මොකද්ද ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ මොකේද නිවන් දකින විදිහට හැබැයි හොඳට මතක තියාගන්න ජීවත් වෙන්න ක්‍රමයක් ඒ කියන්නේ දෙක වහගෙන එක තැනක හිටගෙන ඉන්නවා අපි භාවනා කරලා හඳුනගත්ත ඒක නෙමෙයි ජීවත් වෙන ක්‍රමය ජීවත් වෙනවා කියන්නේ ධර්මවලක කටයුතු කරනවා වැඩට යනවා නේ. එහෙම යන ගමන් කරන ගමන් නිවන් දකින්න ක්‍රමයක් ඕනේ. ඒකයි අපිට වටින්නේ. එහෙම තැනකින් හුරු වුණොත් අපිට කවදා හරි ගොඩ යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දවස පුරාවටම වෙනද විදිහට නම් අපි ජීවත් වෙන්නේ පැය භාගයක් පැයක් භාවනා කරුවා කියලා ප්‍රශ්නේ දෙන්නේ නැහැ. ඒ බලනකොට දුක ඇතුළේ ක්‍රමෙට යන ස්වභාවයට මිදලා තියෙන්නේ නේද? එහෙනම් මෙතනදී මෙන්න මේ ගාථාවෙන් පෙන්වපු වචනේ අර්ථය අපේ ජීවිතෙන් අපි ටිකක් දකින්න බලමු. ඊට පස්සේ ඒ විදිහට ජීවත් වෙන එකයි හැම වෙලෙම තියෙන්නේ. ඇහැ පරිහරණය කරනකොට අපි මෙච්චර කල් ජීවත් වුණේ රූප සංඥාවෙන්. රූප සංඥාව කියනකොට දකින්ද පෙර මෙතන රූපයක් තිබුණා තියෙන රූපයයි අපි බලන්නේ පැත්තකට ගියහම දැකපු රූපේ තියෙනවා කියන මට්ටම තමයි රූප සංඥාවෙන් ඉන්න කෙනාට හම්බ වෙන්නේ. තේරුණාද? දැන් ඔගලෙන් ඉස්සෙල්ලා මෙතන පන්සල තිබුණ මේ ධර්මශාලාවක් තිබුණා. තිබුණ ධර්මශාලාවේ තමයි දැන් මේ ඉන්නේ. ආපහු පැත්තකට එන්න මොකද්ද? මේ ධර්ම ශාලාව තියෙනවා. ඔය ඇහැ පරිහරණය කරනකොට රූප සංඥාවෙන් ඉන්න මට්ටම. ලෝකේ මට්ටම. දැන් ඇහැ පරිහරණය කරන්න ඕනේ ඔය මට්ටමේ මිදලා. මිදුණා කියලා අරටික ලැබෙන්න ඕනේ. ඇහැ පරිහරණය කරනවා රූප සංඥාවෙන් නිදිලා ලෝකයාගේ සංඥාවේ සංඥා නැතු රූප සංඥා ලෝකයා රූප සංඥාව ඇති කරගන්න කී රූප සංඥාව නැහැ මෙයාට. රූප සංඥාව නැහැ. හැබැයි එයා අසඤ්ඤ වෙලා නැහැ වෙලාවට එයා විසඤ්ඤ වෙලා නැහැ නේව සංඥා නාසඤ්ඤා තමයි කිල්ලක් නැහැ. මේ ලෝකයා පරිහරණය කරන ආයතන ටිකම පරිහරණය කරමින් ලෝකයාගේ මට්ටමෙ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ මෙතෙන් තියෙන ඇත්තක් සම්මා දිට්ඨිය. අපිට රූපය කියලා යමක් පෙනෙන්නේ කොහොමද කියන කාරණාව දැනවත් වෙන්න. අපි මොනවා රූපයක් කියන එක බලන්නේ නැතුව ඇත්තටම රූපය පේනවා කියන සිද්ධිය ගැන අපිට පෙවුනවා. ඉබේමයි මේ ලෝකයේ මට්ටමින් අපි වෙන්නේ. හොඳට බලන්න අපි බලන්නේ ඉදිරියෙන් තියෙන රූපයක්. අපිට පේන වස්තුව ඉදිරියෙන් තියෙනවා කියලා ඉදිරියෙන් තියෙන රූපයක් තමයි බලන්නේ. නමුත් මෙතනදී මේ ඉදිරියෙන් තියෙන වස්තුව පේන්නේ අපිට. එතකොට ඇයි අපිට පේන වස්තුව බාහිර කියලා දෙයක් කියලා අපි හිතන්නේ? එහෙම හිතන්නේ යම් වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය ඇතිවෙච්ච හැටි ගැන නොදන්නා තමයි. අපිට. දැන් හැම වෙලාවෙම හොඳට දකින්න ඕනේ මම රෝගකට කලින් කියලා දෙන මේ මොහොතේදී මම මතක් කරන්නම්. දැන් අර වැලි කැට ටිකක් තියෙන තැනක අපි කියමු මේ පන්සල ඉස්සරහ තියෙන ලොකු වැලි ගොඩක්. දැන් රූප සංඥාවේ ලක්ෂණය තමයි බාහිර වැලි ගොඩක් තියෙන හින්දා මට වැලි ගොඩක් පේනවා. මට පේන්නේ වැලි ගොඩක් තියෙන්නේ වැලි ගොඩක් කියලා දකින්න. එයා හිතන්නේ දකින්න පෙර උතන වැලි ගොඩක් තිබ්බා තියෙන වැලි ගොඩ තමයි මට දැන් පේන්නේ. පැත්තකට ගියහම මොකද වෙන්නේ? දැකපු වැලි ගොඩ තියෙනවා. ඔන්න දැන් වැඩි ගොඩක් තිබුණා වැඩි ගොඩක් තියෙනවා වැඩි ගොඩක් තියෙන්නේ අනාගතයට තියෙනවා කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ වර්තමානයේ තුලත් තේන දේම තියෙනවා තියෙන දේම පේනවා කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඒ වැඩි ගොඩ දකින මට්ටමට තමයි කියන්නේ රූප සංඥාව කියලා. එයාට පේන රූපයක් තියෙනවා කියලා. ඔන්න ඔතන දැන් අපි විදර්ශනා කරනවා. අපි අහලා තියෙනවා නේද විදර්ශනාව කියලා. මොකද්ද මේ විදර්ශනා කියලා කියන්නේ? හරියට විදර්ශනා කළොත් මෙන්න මේ මම කියපු අර්ථයට එනවා. හරියට විදර්ශනා කළොත් නසඤ්ඤ සංඤේ නෝ විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ නෝ විභූත සංඤේ කියන තැනට එනවා. විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින්න දැකීමට වඩා විශිෂ්ටයි න්යාගේ දැකීම. සාමාන්‍ය ලෝකයා රූප රූපයක් දකිනකොට රූප සංඥාවෙන් ඉන්නකොට ඒ දකින අරමුණම ඒ දකින අරමුණම විශේෂයෙන් මෙයා දකින. ඒ කොහොමද? විදර්ශනා නැත්නම් සම්මාදිටිය ඔක්කොම එකට යෙදෙනවා. මෙයා හොඳට බලනවා මේ ටික ඉගෙන ගන්න තියෙන හින්දා බාහිර තියෙන්නේ යලි ගොඩක් කියලා ලෝකෙට පේනකොට මේ පේන තැන විදර්ශනා කරනවා. මේ අනුවණින් නුවණින් කරනවා. මෙතන තියෙන යලි කැට ටික එක එක එක එක අරගෙන යන්න කියනවා 1000කට විතර ඇවිල්ලා ලක්ෂයකට විතර දෙනකට ඇවිල්ලා එක්කෙනෙකුට ගෙනියන්න පුළුවන් අයිතිය තියෙන්නේ වැඩි ගැට කොච්චරද? එකයි. කිසි කෙනෙකුට ගෙනියන්න තහනම් මොකද්ද? වැඩි කොට. දැඩි කන්ද ගෙනියන්නද දැඩි කැටයක් ගෙනියන්න දැන් මේක වැඩි කැටයකින් කන්දක් ගොඩක් පනවන්න පුළුවන්ද? කොහොමද දැන් ලක්ෂයක් විතර දැන් ගැවිලා නැත්නම් කෝටියක් හරි ඕකේ තියෙන ප්‍රමාණයට එකකින් ඇවිල්ලා වැඩි කැටයක අරගෙන ගියා. දැන් මේ ඇහින් මේ දිහා බලන්න. කෝ වැඩි ගොඩ. කෝ වැඩි කන්ද. දැන් මට කියන්න කවුද වැඩි ගොඩ ගෙනිච්චේ? වැලි ගොඩ ගෙනිච්ච කෙනෙකුට මෙන්න මෙයයි වැලි ගොඩ ගෙනිච්ච කියලා එක්කෙනෙකුට අත තියලා පෙන්වන්නේ. එක්කෙනෙකුට පෙන්වුවම එයා අපේ තියෙන වැලි කැටයක් නම් ඕනම් පෙන්වන්නේ නැහැ. වැලි කැටේට ගොඩ කියලා දැනෙන්න හැදිනේ. වැලි ගොඩ ගෙනිච්ච එක්කෙනෙක්වත් ඉන්නවද? වැලි කඳ ගෙනිච්ච එක්කෙනෙක්වත් නැහැ. වැලි කැටේ කැටේ තමයි ඔක්කොම එන්නේ. දැන් ආපහු කියනවා වැලි කැටේ කැටේ කිනා කිනා ගෙනත කිසි කෙනෙකුට ගේන්න තාම මොකද වැලි ගොඩක්. වැඩි කන්දක් ගේන්න තරහ. තම තමන් අපේ තියෙන වැඩි කැටේ ගේන්න කියනවා. ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා එක එකම දානවා. දැන් ඔතන තියෙන්නේ කෙනා කෙනා දැම්මත් එක ගුරුස එක ගුරුස්ම වැඩි කැටේ කැටේම නේද? දැන් ඔතන හොඳට බලන්න තමන්ගේ අද්දකින් නැතුව වැලි කැට ටිකකුයි හිස් අවකාශයයි විතරයි නේද උතන තියෙන්නේ. ඔන්න ඒ දිහා මේ ඇහින් බලන්න බලනකොට ගොඩක් වෙන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ට වැඩි කැට තියෙන තැනක වැඩි ගොඩක් පෙනෙනවට වැඩි ගොඩක් තියෙන හින්දා වැඩි ගොඩක් පේනවද කියන්නේ? වැඩි කැට ටිකක් තියෙන තැනක මේ ඇහෙන් බලුවම දැන් ගොඩක් වගේ පේනව නේද? නමුත් දැන් මේ පේන දේ කියනවද කියලා බලන්න. පේන්නේ වැඩි ගොඩක් තියෙන්නේ මොනවද? වැඩි කැට. අපි පේන දේ අල්ලන්න කියලා ගිහිල්ලා අත දැම්මොත් අත දැම්මොත් වැලි ගොඩා වූයේද වැලි කැට ටිකේ අත හැතලා හිටියේ මෙතක වැලි ගොඩක් අහුවේ මේ කාරණා මම මේ නිකන් පෙන්වන්න හැදුවේ මේ පිමුතුන් දන්නේ නැතුව ඇති මේ ඇහැ කියලා කියන්නේ අපේ කර්මයට අපිට විඳින්න පුළුවන් විදිහට රූප හදලා පෙන්වන්න පුළුවන් කාචයක්. මේ ඇහි හැකියාව තමයි එක එක හැඩතල හදලා බෙදන එක හිතට. අපි කියමු දැන් මේ පිටින් එහා පැත්තේ තියෙන සුදු පාට කාරකක් තියෙනවා. කියන්නකො. ওই වීදුරෙන් එහා පැත්තේ තියෙන සුදු පාට කාරක. අපි වීදුරිය අලවනවා නිල් පාට ස්ටිකර් එකක්. දැන් මේ නිල් පාට වීදුරුව හරහා බලනකොට එයින් අපිට තියෙන වස්තුව මට පේන්නේ කොහොමද? නිල් පාට. දැන් බලන්න බාහිර වස්තුව මෙයාට ඕන විදිහට හැම වෙලාවෙම හදලා එයා අපිට පෙන්නන්නේ. වීදුරුවට කහපාට ස්ටිකරයක් ගැලෙන්නේ දැන් වීදුරුව හරහා බලලා පේන දේ ඇත්තද ඒකට? වීදුරුව හරහා බැලුවම අපිට යම් වස්තුවක් පේනවා. යම් පාටක් පේනවා. වීදුරුව ගැන අවධානයක් නැතුව දෙලින්ම මේ තේන්නේ තියෙන දේ කියලා ගත්තොත් හරිද? දැන් වීදුරුව හරහා බැලුවාම නිල් පාට පේනවා. පුංචිම කාලේ ඉඳලා අපි මේ ගේ ඇතුළේ නම් උපන්නේ නිල් පාට ස්ටිකර් එක තියෙන වීදුරු හරහා ලෝකෙ බැලුවේ හැමදාම තියුනේ ඒක නම් අපි හැමදාම හිතා මේ පේන ඇත්ත තමයි කියලා. හැමදාම බාහිර වස්තු නිල් පාටයි කියලා අපිට පේන්නේ. කවදාවත් අපි ඉදිරිය ගිහින් නැත්තම් නේද? නමුත් ඒ පේන්නේ අපිට මේ වීදුරුවේ දෙන පාට වීදුරුවේ දෙන විදියට බලන්න වෙනවා මිසක පවතින දේ නෙමෙයි අපිට පෙවුනේ. තේරෙනවද වගේද? ඒ වීදිකෝ වගේ කියලා හිතාගන්න මේ ඇහැ. ඔගොල්ලෝ අහලා ඇති මේ ඇහැට කියනවා ඉන්ද්‍රිය කියලානේ. චක්කු ඉන්ද්‍රිය කියන වචනයක් අහලා තියෙනවා. සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා අහලා තියෙනවා. ඇයි ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඉන්ද්‍රිය කියලා කියන ප්‍රධාන. දර්ශන කෘත්‍යයේදී මේ ඇහැ ප්‍රධානයි. මේ ඇහැ දෙන විදිහට තමයි හැම දෙයක්ම අනුභව කරන්න වෙන්නේ. මේ දර්ශන කෘත්‍ය බලය දරන්නේ නැහැ. රූපෙටත් ඕන විදිහට පෙනී හිටින්න බෑ. හිතටත් ඕන විදිහ අරමුණු ගන්න බෑ. සිතිවිලි වලට ඕන විදිහ අරමුණු ගන්න බෑ. මේ ඇහැ තමයි දර්ශන කෘත්‍ය බලය දරන්නේ. ඇහැ දෙන විදියකට තමයි අපිට බලන්න වෙන්නේ. එතකොට අර වීදුරුව වගේ තමයි මේ ඇහැ හේතුයෙන් හදපු රූපයක් තමයි අපිට පේන්නේ වගේ. මේ ඇහෙන් හදපු රූපයක් තමයි හිතට පේන්නේ අපිට. අපි නීදුර ගැන දැනුම නැත්තම් කෙලින්ම හිතනවා නිර්පාණ රූපයක් අපිට ලැබුණේ කියලා. නීදුරෙන් කරපු වැඩේ ගැන දන්නේ නැත්තම් අපි නීදුරෙන් තමයි නිර්පාත රූපයක් හදලා අපිට වෙන්නේ. ගීතුල ගැන දැනුම නැති වුණොත් අපිට හිතෙන්නේ දෙලින්ම අපේ සම්බන්ධ වෙන්න මොකද්ද? මේ විදිහේ රූපයක් තියෙනවා කියලා හිතපන් රූපයක් කියලා කියන්නේ. ඒ වගේ මේ ලෝකයේ පරමාර්ථ නැත සුද්දාෂ්ටක මතනේ රූප කලාව තියෙන්නේ. මේ ඇටේ කාටි තමයි මේ ඇටේ නිම්ම තමයි එහෙම රූප කලාව කියන තැනට හැඩතල හදලා ඉවරලා හිතට පෙන්නන්නේ. මේ ඇහි හැටි ගැන ඔයගලට නුවණක් නැති වුණොත් නුවණක් නොතිබුණු අපි කෙලින්ම කලේ රූපයත් එක්ක සම්බන්ධ වෙන එක. පේන රූපය තියෙන එක දැනගන්නවා දැනගන්න එක තියෙනවා කියලා. නමුත් මෙතනදී හේතුඵල ධමයක් තියෙන්නේ. ඔගොල්ලෝ අහලා තියෙන චක්කුම් පටිච්ච රූපේච උපදිච්චක් විඥාන කියන වචනයක් කියනවා. ඇහැද රූපයද නිසා චක්කු විඥානය. ඇයි එහෙම කියන්නේ? අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැ තියෙනවා තියෙන ඇහැට තියෙන රූපේ ගැටුණාම හිතේ තදිනවා කියලා. එහෙම නෙමෙයි. දැන් වීදුරුවත් රූපයත් නිසා දැනගන්නවා කියනකොට දැනගන්න හම්බලා තියෙන මොන වගේ එකක්ද? වීදුරුවෙන් පෙන්න පුළුවන් කියන එක කියනවානේ. ඒ වගේ චක්කුම් පටිච්ච රූපේච ඇහැද රූපේද නිසා මේ ඇහෙන් ඇඟ සතහනක් හදලා අපිට හිතට පෙන්වනවා. වැලි කැට තියෙන තැනක මේ ඇහෙන් බලනකොට මේ ඇහෙන් මොකද කරන්නේ හැඩ සතහනක් හදලා හිතට පෙන්වනවා. ඔගොල්ලෝ ඇහැ පිළිසිඳ දැකලා නැත්තම් ඇහැ කියන එක දැනගෙන නොහිටියා නම් චක්කු කියන එකේ චක්කු ඉන්ද්‍රියන්ගේ ඉන්ද්‍රිය ලක්ෂණය දැනගෙන නැත්තම් ඒ ඇහි වෘත්ති ඔගොල්ලෝ දැනගෙන නැත්තම් ඔගලන්ට හම්බ වෙන්නේ මොකද්ද හැමදාම තිබුණු රූපයකුයි පේන්නේ පේන රූපය තියෙනවා තියෙන රූපය පේනවා කියන ගණයට යනවා. ඇයි වෙන හිතන්නවත් බෑ උගලන්ට කෙලින්ම තියෙන රූපය හැට පේනවා කියලයි අපිට හිතෙන්නේ. නමුත් දැන් මෙන්න මේ ඇත්තට දැන් ලෝකේ ලක්ෂණය උනේ තියෙන වැලි ගොඩකුයි පේන්නේ, පේන වැලි ගොඩකුයි තියෙන කියන සංඥාවේ නිහිතී අපි ඒ දිහා බලනවා මේ අවබෝධයෙන් අපි දන්නවා ඇහැ ඉගෙනගෙන තියෙනවා ඇහැ පේනවා අපිට හොඳට දැන් ඇහැ කියන එකේ ස්වභාවය හොඳට දන්නවා ඔබ තව වෙන දවසක කියලා දෙන්න මම මේ ඇහැ කියන එකට කියනවා මේ ඇහැ තියෙන තව ප්‍රත්‍ය ටිකක් වෙනවා. පංච උපාදානස්කන්ධයේ උදේවැය කියලා ඔගොල්ලෝ අහලා තිනා. අවිජ්ජා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං කියලා කියන මේ ඇහැ ඇයි එහෙම කියන්නේ? ඉතින් කාරණා ටිකක් තියෙනවා. මෙන්න මේ ඇහි හැටි තමයි ඇහි හැටි තමයි මොකද්ද? මේ හැඩ සතහන් හදනවා. හදලා හිතට දෙන්නේ. වීදුරුව තියෙන වෙන මොකුත් නෙමෙයි. හිතට අපිට රූප වෙනස් කරලා දෙන්න. ඒකට වීදුරුවට නිල් පාට අලවන්න පුළුවන්, කහ පාට අලවන්න පුළුවන් නේද? නිල් පාට කහ පාට ඇලෙවුවා කියලා වැඩක් තියෙනවද? එයා රූප වෙනස් කරලා දෙන්නේ නැත්නම්. රූප වෙනස් කරලා දෙන්න නැහැද? ඒ එයා ඒකේ පාට අලවන්නේ. මේ රූප වෙනස් කරලා දෙන්නත් පුළුවන්කම හින්දායි. පුළුවන්කම හින්දායි මේ ඇහැ කියන එක කර්මජයි කියලා කියන්නේ. ඒ විදිහට අපිට විපාක දෙන්න පුළුවන්කම හින්දායි මේ ඇහැට මේ කර්මයට අනුව මේ ඇහැ කැඩුනේ එක එක විදිහට විඳින්න පුළුවන් ස්වභාවයෙන් මෙයාට හතර දෙන්න පුළුවන් හින්දායි. ඒක මම මෙතන මතක් කළේ වැඩි ගොඩක් කියනවා තියෙන ගලිගොඩ දක්වා දකින ගලිගොඩ තියනවා කියලා රූපයක් තියෙන සංඥාවෙන් ඉන්නකොට ඒ අරමුණේම අපි ඉන්නවා මොකක්ද මේ ඇහින් බලපු නිසා මෙහෙම රූපයක් වෙනව නේද කියලා ලෝකය රූපය කියන එක ඇහැ උපකාරයෙන් Taman තුල උපදිනු ධර්මතාවකෙන් බලනවා බලනකොට දැන් ලෝකය රූපය දකින්න එකේම ලෝකය රූපයයි කියලා බහැර දක්න සිද්ධියේම ඉන්නවා අපි ලෝකයේ මට්ටම මෙදිලා. එහෙම නෙමෙයි. ඒක මම කියන්නේ. අපි දකින්නේ දැන් ඇත්තටම දකින්නේ වැලි කැටයි අවකාශය විතරයි බාහිර කියන්නේ. මේ ඇහි බලන නිසායි වැලි ගොඩ අපිට තේරෙන කියලා අපි දකින්නේ. නිරුග්ගව ගැනත් මම කියන්නේ තිරිසන්ගත සතා දිහා බලන්න ජලය වගේ මේ සතාට දෙන්නේ පේන ජලය තියෙනවා කියලා ඒ සතා හිතන්නේ. ජලය තියෙන ජලය තියෙන නිසා ජලය දෙන්නේ පේන ජලය තියෙනවා තියෙන ජලය පේනවා කියලා සිතනකට සතා හිතන්නේ. ඔන්න රූප සංඥාවේ ලක්ෂණය. බලන්න ඉස්සෙල්ලා තුන වතුර වලක් තියෙනවා බලාගෙන ඉන්න වතුර වලක් දිහා පැත්තකට ගියාම දැකපු වතුර වල තියෙනවා කියන මට්ටමයි සිතනකට සතාට කියන්නේ. පිපාසයකුත් ඇති වෙනකොට වතුර වගේ පෙනෙනකොට පෙනෙන වතුර තියෙනකොට බොණ්ඩ නොදුවයි දෙයිද දැන් හොඳ වතුර පිපාසයකුත් ඇති වෙනවා නයි වතුර වලකුත් පේනවා නම් තේන දේ තියෙනවා කියලා හිතෙනවා නම් දුවන එක නවත්තන්න බෑ නේද මොන දුවනවා ඒ කතාවේ අරමුණේම ඒ සතාගේ මට්ටමට උදම අවගන්නේ. ඒ සතා දකින්නේ ඒ අරමුණේම අපි දකිනවා ජලය වගේ පේනවා. පෙවුනට අපි දන්නවා සියුම් සියුම් රූප කලාප තියෙන මිරිඟුව දැනක මේ ඇහි හැකියාව තමයි ජලය වගේ පෙන්වන එක. නමුත් පෙවුනට කියනවා නෙමෙයි එතන. මේ ඇහි හැකියාව තමයි එහෙම පෙන්වන්නේ. අරයාගේ ඇහි හැකියාව එයත් කාම භූමියේ මගේ ඇහි හැකියාව මෙහෙම පෙන්වන එක. නමුත්